ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශක ආනන් වහන්සේ කෑගල් ඔලගම්කන්ද සාමවිහාරාධිකාරී මානව සම්පත් සංවර්ධන අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ පිරිවෙන් විෂය භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ශාස්ත්‍රපති පූජ්‍යපාද දීවල මහින්ද ස්වාමීන් වහන්සේ සදහැවතුනි අපි ධර්ම ශ්‍රවණයට පෙර පන්සල් සමාදා වීම සඳහා নমස්කාරය කියමු.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 කාරුණික පින්වත්නි අපේ බුදු පියාණන් වහන්සේ සවැත් නුවර චේතවනාරාමේ වැඩ ඉන්න කාලේ චන්දන කියලා දිව්‍ය පුත්‍රයෙක් එක්ක පවත්වපු ධර්ම සාකච්ඡාවකට ඇතුළත් වෙලා තියෙන ගාථා තුනකුයි මා විසින් ධර්ම දේශනාව සඳහා මාතෘකා කරන්නට යෙදුනි. මේ ගාථා ඇතුළත් වෙලා තියෙන්නේ සංයුක්ත නිකායේ දේවපුත්ත සංයුක්තයේ චන්දන කියන සූත්‍රයේ මේ ගාථාවලට අනුව බණ කියන්ට ඉස්සර වෙලා ධර්ම ශ්‍රවණය කිරීම පිළිබඳව මේ පින්නතුන්ට වචන කීපයක් මතක් කරන්ද බලාපොරොත්තු වෙනවා. පින්නතුනි බණ ඇසීම බොහොම හොඳ දෙයක්. බණ හොඳට අහන්නට ඕන. ඒ අහන ධර්මය හොඳින් හිතේ තැම්පත් කරගන්න ඕන. ඒ විතරක් මදි ඒ ධර්මයේ හොඳින් පිළිපදින්නටත් ඕන. එහෙම වුණාම මෙලොවත් පරලොවත් දෙකම ජය ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි මෙලොවත් පරලොවත් ජය අරගෙන නිවෙනින් සැනසීම උදා කර ගන්නටත් පුළුවන් වෙනවා. අනේ ප්‍රාර්ථනාව සිතේ තබාගෙන බණ අහන්න සූදානම් වෙන හැටියට මතක් කරනවා. මා මුලින් ප්‍රකාශ කළේ සංයුක්ත නිකායේ චන්දන සූත්‍රයේ මුල්ම ගාථා තුනයි. සංයුක්ත නිකාය කියලා කියන්නේ සූත්‍ර පිටකයේ පරයාපන්න ග්‍රන්ථයක්. මේ සංයුක්ත නිකායේ දකින්න තිබෙන විශේෂ ලක්ෂණයක් තමයි පින්නතුනි බුදුරජාණන් වහන්සේ ඒ ඒ පුජ්‍යලයන් මුල් කරගෙන දේශනා කරපු ධර්ම කරුණු එක්රැස් කරලා සංගීතකාරක මහරහතන් වහන්සේලා විසින් සංයුක්ත හැටියට වෙන වෙනම කොටස් කරලා සකස් කරලා තිබෙනවා. මාරයා මුල් කරගෙන දේශනා කරපු ධර්ම කොටස් සියල්ලක්ම මාර සංයුක්තයේ හැටියට සංග්‍රහ කරලා තිබෙනවා. වික්ෂූන් වහන්සේලාට වික්ෂුණීන් වහන්සේලාට දේශනා කරපු ධර්ම කරුණු සියල්ලක්ම වික්ෂු සංයුක්තය භික්ෂුණී සංයුක්තයේ හැටියට වෙන් කරලා සකස් කරලා තිබෙනවා. දේවපුත්ත සංයුක්තය කියලා කියන්නේ දෙවියන් මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සියලුම ධර්ම කොටස් එක්තෙන් කරලා තමයි දේවපුත්ත සංයුක්තය සකස් කරලා තිබෙන්නේ. මේ මා මාත්‍රිකා කළෙත් මේ දේවපුත්ත සංයුක්තයේ ඡන්දන කියන සූත්‍රයේ මුලින්ම සඳහන් වෙලා තිබෙන ගාථා තුන බව මේ පින්නතුන් දැන් දන්නවා. අපේ බුදු පියාණන් වහන්සේ සරත්නවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ එක්තරා දවසක මධ්‍යම රාත්‍රියේ චන්දන කියලා දිව්‍ය පුත්‍රයෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පසෙක වාඩි වුණා. එකත් පසෙක වාඩි වෙලා අහපු මුල්ම ප්‍රශ්නය තමයි මුල්ම ගාථාවෙන් ප්‍රකාශ වෙලා තිබෙන්නේ. පින්නතුනි යම් කෙනෙක් දිව්‍ය ලෝකයේ උපදින්නේ තමන් කරන ලද පින්වල විපාක වශයෙන් දිව්‍ය සම්පත් විඳ විඳ හින්තයි. පින්කරන්ද සුදුසු පරිසරයක් දිව්‍ය ලෝකයේ ඇත්තේ නැහැ. ඒ වුණාට පෙර සසර පුරුද්දට අනුව සමහර දෙවිවරුන්ට ධර්මයේ පිළිබඳ හැඟීම් පහළ වෙනවා. එබඳු දෙවිවරු තමයි ඔය වගේ ඇවිල්ලා ධර්ම සාකච්ඡා කරලා තියෙන්නේ. ත්‍රිපිටකයේ එබඳු දේශනා අපිට ඕන තරම් සොයාගන්න පුළුවන්කම තිබෙනවා. මේ පින්නතුන්ට බොහොම පළපුරුදු සූත්‍ර දෙකක් තමයි මංගල සූත්‍රය සහ පරාභව සූත්‍රය. මංගල සූත්‍රයත් පරාභව සූත්‍රයත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙන්නේ ඔය වගේ දිව්‍ය පුත්‍රයන් ඇවිල්ලා අහන් ලද ප්‍රශ්නවලට පිළිතුරු දීම් හැටියට. අන්න ඒ වගේ ධර්ම දේශනාවක් තමයි අදත් පැවැත්වීමට බලාපොරොත්තු වන්නේ. චන්දන දිව පුත්‍රයාගේ හිතේ නිතරම රැව් පිළිරැව් දුන්න දහම් ගැටලු කීපයක් බුදුරජාණන් වහන්සේගෙන් අහලා තියෙනවා. ඒ දහම් ගැටලු කීපය මොනවද කියලා අපි ටිකක් කල්පනා කරලා බලමු. කෝසූද තරති ඕඝං රත්ත්‍ින් දිව මතන්දිතෝ අප්පචිත්තේ අනාලම්බේ කෝ ගම්බීරේ නසීදති චන්දන දිව පුත්‍රයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කෝසූද තරති ඕගං රත්ත්‍ින් දිව මතන්දිතෝ මේ ලෝකයේ රෑදාවල් දෙකේම කම්මැලිකමක් නැතිව එවැගේම ප්‍රමාද වෙන්නේ නැතිව කාම භව දිට්ඨි අවිජ්ජා කියන සතර ඕඝයන් තරණය කිරීමට ක්‍රියා කරන්නේ කවරෙක් දැයි පළමුවෙනි ප්‍රශ්නයෙන් ඇහුවා ඊළඟට අහනවා පින්නතුණී අප්ප චිත්තේ අනාලම්බේ හෝ ගම්බීරේ නැසීදති දස සංයෝජනයන් අතුරින් ඕරම්භාගිය නමින් හැඳින්වෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග ව්‍යාපාද කියන මුල් සංයෝජන පහේ පිහිටා නොසිට උද්ධම් භාගිය සංයෝජනයන් වන රූප රාග, අරූප රාග, මාන උද්දච්ච අවිජ්ජා කියන සංයෝජන පහේ එල්බගන්නේද නැතිව සතර ඕගයෙන් යුක්ත සංසාර සාගරයේ නොගිලී සිටින්නේ කවරෙක් දැයි ඇහුවා. සරලව කියනවා නම් පින්නතුණී මේ ජීව පුත්‍රයා අහන්නේ මොකක්ද? රෑ දාවල් දෙකේම උත්සාහවන්තව සතර ඕඝය තරණය කිරීමට ක්‍රියා කරන්නේ කොහොමද? ඔහුගේ ක්‍රියාකාරීත්වය කෙසේ විය යුතුද? සත්වයා දිගටම සසර ගමන් කරවන දස සංයෝජන නැමැති සසර බැඳ තබන බැමි සුම්කර ළමා සදාතනික සැනසුම උදා කරගන්නේ කවරෙක්ද යන ප්‍රශ්නයයි. චන්දන ජීවපුත්‍රයාට ඇති වූ මේ දහම් ගැටලුවට විසඳුම් ඉදිරිපත් කරමින් අපේ බුදු පියාණන් වහන්සේ මේ විදිහට දේශනා කළා. සම්බදා සීල සම්පන්නෝ පඤ්ඤවා සුසමාහිතෝ ආරද්ධ විරියෝ පහිතත්තෝ ඕඝං තරති දුත්තරං සබ්බදා සීල සම්පන්නෝ හැම කල්හිම සිල්වත් වූ පඤ්ඤවා නුවණින් යුක්ත වූ සසමාහිතෝ එකඟ වූ සිත් ඇති ආරද්ධ විරියෝ පටන් ගන්නා ලද වීරියෙන් යුක්ත වූ පහිතත්තෝ නිවන් පිණිස මෙහෙය වූ සිත් ඇති පුජ්‍යලයා ඕඝං තරති දුත්තරං දුෂ්කර වූ සතර ඕඝය තරණය කරන බව පළමු වෙන ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් දේශනා කොට වදාලා ඊළඟට සංසාර සාගරයේ කාම භව දික්ඨි අවිජ්ජා කියන සතර ඕඝයෙන් එසේත් නැත්නම් සැඩ පහරින් නොගිලි සැනසීම ලබන්නේ කවරෙක්දයි කියලා අහපු දෙවෙනි ප්‍රශ්නයට පිළිතුරු හැටියට බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කොට වදාලා විරතෝ කාම සංඥාය රූප සංයෝජනාතිගෝ නන්දි රාග පරික්ඛීනෝ සෝ ගම්භීරේ නසීදති විරතෝ කාම සංඥාය කාම සංඥාවෙන් වැළකුණු රූප සංයෝජනාතිගෝ රූප සංයෝජනයන්ගෙන් වැළකුණු නන්දි රාග පරික්ඛීනෝ දැඩි තණ්හා ආසාවන් සම්පූර්ණයෙන්ම නැති කළ පුජ්‍යලයා සෝ ගම්භීරේන සීදති සතර ඕභයෙන් සැඩ වූ සංසාර සාගරයේ නොගිලෙන බව දේශනා කොට වදාලා. පින්නතුනි මම මෙතෙක් වේලාවක් පැහැදිලි කළේ බුදුරජාණන් වහන්සේ චන්දන දිව පුත්‍රයාත් අතර ඇති වුණ ධර්ම සාකච්ඡාවයි. දැන් අපි ඊළඟට මේ ධර්ම සාකච්ඡාවෙන් විස්තර වෙන ධර්ම කරුණු අපේ ජීවිතවලට සම්බන්ධ කරගෙන සතර ඕඝයන් තරණය කොට සංසාර සාගරයේ ගිලෙන්නේ නැතිව සසර දුකින් මිදී විමුක්තිය ලබා ගන්නේ කොහොමද කියලා ටිකක් කල්පනා කරලා බලමු. චන්දන දිවපුත්‍රයා බුදුහාමුදුරන්ගෙන් අහපු මේ ප්‍රශ්න ගැන අපි ඔබ සියලු දෙනාම විශේෂයෙන්ම හිතා බලන්න ඕන. අපි සියලු දෙනාටම හොඳ ආරාධනාවකයි මේ කරලා තියෙන්නේ. මොකද්ද පින්නතුනි මේ ආරාධනාව? සබ්බදා සීල සම්පන්නෝ හැමදාම සිල්වත් වෙන්න කියලා කියනවා. පින්නතුනි බුද්ධ ශාසනය ගහකට උපමා කළොත් ඒ ගහේ මුල සීලය හැටියට සලකන්න පුළුවන්. ඒ ගහේ කඳ සමාධිය හැටියට සලකන්න පුළුවන්. ඒ ගහේ මල් ගෙඩි ආදිය ප්‍රඥාව හැටියට සලකන්න පුළුවන්. කාය වාචානං සමෝදාන සීලං කියලා දේශනාවේ සඳහන් වෙනවා කය වචන දෙකේ සංවරය සීලය හැටියට. තවත් විදියකින් කියනවා නම් කය වචන දෙකේ යහපත් ක්‍රියාකාරීත්වයටයි පින්නතුනි සීලය කියලා කියන්නේ. අපේ කය වචන දෙක සීලයෙන් <clears throat> සංවර වුණාම සිතත් පින්නතුනි සංවර වෙනවා. කායේන සංවරෝ සාධු සාධු වාචාය සංවරෝ මනසා සංවරෝ සාධු සාධු සබ්බත් සංවරෝ කියලා දේශනාවේ සඳහන් වෙනවා කයත් වචනයත් සිතත් එම ත්‍රිකෝණයේ යටතේ තමාගේ මුළු ජීවිතයත් සංවරයෙන් විනයෙන් හික්මවීම සීලය බවයි ඒ ගාථාවෙනුත් පැහැදිලි වෙලා තියෙන්නේ. අපි ශීලාචාරකම කියලා කතා කරන්නේ ඔය කියාපු යහපත් හැසිරීමටයි. පින්නතුනි කලින් කලට ලෝකයේ බුදුවරු පහළ වෙනවා. එවැගේම ආගම් කතුවරු පහළ වෙනවා. එවැගේම ධර්මයන් පහළ වෙනවා. එහෙම බුදුවරු ආගම් කතුවරු එවැගේම ධර්මයන් පහළ වෙන්නේ මොකටද පින්නතුනි මේ දුරාචාරයට දුෂ්චරිතයට පුරුදු වෙන මිනිස්සු සීලාචාර සත්පුරුෂයන් බවට පත් කරන්න තමයි මේ විදිහේ බුදවරු ආගම් කතුවරු ධර්මයන් පහළ වෙන්නේ මිනිසාට තමන්ගේ හිස තමන්ගේ ජීවිතයට කොයිතරම් අවශ්‍ය වෙනවද ආන්න ඒ තරමටම මනුස්ස ජීවිතයට සීලය අවශ්‍ය වෙන බව සියලුම බුදුවරු පින්නතුනි ප්‍රකාශ කරලා තියෙනවා මේ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ සසර දුකින් එතර වීමට සීලය ප්‍රධානම බලවේගයක් බව දේශනා කළා බෞද්ධයින් නිතර සමාදන් වන පංචශීලය උනත් රැකීම මහා පරිමාණී සීලයක් හැටියට සලකන්න පුළුවන්කම තිබෙනවා. ඊට වඩා උසස් සිල් පිළිබඳව අපේ ධර්මයේ සඳහන් වෙනවා. මේ පින්නතුන් දන්නවා පංචශීල් වලට වඩා අටසිල් උසස්. ඊටත් වඩා උසස් ගිහි දසසිල්. ඊටත් වඩා උසස් පැවිදි දසසිල් කෝටියක් සංවර ශීලය කියලා උපසම්පදා ශීලය හඳුන්වනවා. එවැගේම සෝවාන් ආදී ආර්යයන් තුල පවතින සිල්. මෙන්න මේ වගේ ශීලයේ ප්‍රභේද ගණනාවක් ධර්මයේ සඳහන් වෙලා තිබෙනවා. තම තමන්ගේ ශක්ති ප්‍රමාණයේ හැටියට සිල් රකින්නට ඕනේ. පින්නතුනි හරියාකාරව යම්කිසි කෙනෙක් පංචිල් රකින්නවා නම් ඒ තනත්තා ලෝතුරු සමාජයේ සමාජිකත්වයේ ලැබීමට තරම් සුදුසු වෙනවා. ලෝකයේ ඒ ඒ කාලවල විවිධ විදිහේ විවිධ ආකාරයේ සීල් තිබුණ බව ත්‍රිපිටකයේ නොයෙක් තැන්වල සඳහන් වෙලා තියෙනවා. සමහර විට මේ පින්නතුන් අහලා ඇති ඇතම් දෙනා විමුක්තියක් ලබන්න පුළුවන් යයි කල්පනා කරලා ගවයෙක් වගේ ඇසිරුණ දෙනා පිළිබඳව සඳහන් වෙලා තිබෙනවා. ඒකට අපි කියනවා ගෝසීල කියලා. තවත් සමහර දෙනා එළුවෙක් වගේ හැසිරුණා. අජ සීල කියලා කියන්නේ අන්න ඒකටයි. තවත් සමහර අය බල්ලෙක් වගේ හැසිරුණා. ඒකට කියනවා කුක්කුර වෘතය කියලා කුක්කුර සීලය කියලා. මේ වගේ සීල් ගණනාවක් පිළිබඳව ධර්මයේ සඳහන් වෙලා තිබෙනවා. මේ මේම පින්නතුණි අනාර්ය සීල හැටියටයි දේශනාවේ සඳහන් වෙන්නේ. බුද්ධ ශාසනයේ ඉගැන්වෙන සීලය ආර්ය සීලයයි. සිල් ආරක්ෂා කිරීම පිළිබඳව සඳහන් කරන තැන කිකීව අණ්ඩං චමරීව වාලදින් පියංව පුත්තං නයනංව ඒකකං ආදි වශයෙන් සඳහන් කරලා තිබෙනවා දේශනා කරලා තිබෙනවා එක පුතෙක් ඇති මවක් මේ පුතා රකින්නේ කොයි ආකාරයටද එවැගේම එක ඇසක් ඇති මිනිසෙක් ඒ ඇස රකින්නේ යම් ආකාරයකටද සෙමර මුවා තමන්ගේ වලිගය ආරක්ෂා කරන්නේ කොයි ආකාරයටද අන්න ඒ විදිහට සිල් ආරක්ෂා කළ යුතු බවයි එයින් කියලා තිබෙන්නේ. පින්නතුනි සීලේ තරම් වටිනා වස්තුවක් එවැගේම සීලේ තරම් වටිනා ආභරණයක් සීලේ තරම් වටිනා සුවඳක් මේ ලෝකයේ ඇත්තේ නැහැ. එම සීලය හැම දිනා විසින්ම අනුගමනය කළ යුතු ප්‍රතිපදාවක්. විශේෂයෙන්ම පින්නතුනි සිල්ලතුන් යයි පෙනී සිටින අය ආදර්ශයෙන්ම සීලේ උදාරත්වය ජනතාවගේ හදවත් තුළට කාවත් දන්ට ඕන. සමහර දෙනා හිතනවා කහට සිවුරක් පොරවාගෙන හිටියම එතන තමයි සීලය තියෙන්නේ කියලා. ඇතම් දෙනා හිතනවා සීල් රෙද්දේ තමයි සීලය තියෙන්නේ කියලා. සමහර දෙනා හිතනවා නවගුණ වැලේ තමයි සිල් තිබෙන්නේ කියලා. එවැගේම ආරණ්‍යයේ වාසය කරනවා නම් ඒ පුජ්‍යලයා ළඟ තමයි සිල් තිබෙන්නේ කියලා ඇතම් දෙනා හිතනවා. මෙම බලාගෙන පියවර මැනීමෙන් ගමන් කරන කෙනා තමයි සිල්වතා කියලා සමහර දිනා කල්පනා කරනවා. මේ වගේ බාහිර දේවල් වලින් විතරක් යමෙක් සීලය මවා පෙන්නනවා නම් ඔහු ළඟ ආධ්‍යාත්මික සීල සංවර්ධනයක් නැත්නම් ඒකෙන් විශාල විනාශයක් පින්නතුණු වෙන්නේ. ඒකෙන් සිද්ධ වෙන්නේ තමනුත් රැවටෙනවා, ඒ වගේම අනුනුත් රැවටෙනවා. පෙන්නතුනි සබ්බදා සීල සම්පන්න වෙන්න නම් හිත, කය, වචනය කියන තුන් දොරින්ම සංවර වෙන්නට ඕන. ඇස, කන, නාසය, දිව, ශරීරය කියන සෑම අංගයකින්ම සීලය ක්‍රියාත්මක වෙන්නට ඕන. මම ඉස්සර කාලේ ලංකාවේ වනාන්තරයක අභය කියලා සිල්වත් හාමුදුර නමක් වැඩ හිටියා. ශ්‍රද්ධාවන්ත උපාසක මහත්මයෙක් වුණහන්සේට පැහැදිලා අවුරුදු 12ක් තිස්සේ උපස්ථාන කළා. වස් කාලේ ආවම උන්වහන්සේට සිවුරු මහගන්ට අලුත් වස්ත්‍ර ආදිය පූජා කළා. එහෙම වුණාට මේ ස්වාමින් වහන්සේ හැමදාම පොරවන්නේ ඉරිච්චි වැරහැලි සිවුරු. උපාසක මහත්මයා කල්පනා කරනවා මම මේ පූජා කරන වස්ත්‍ර වලට මොකද වෙන්නේ කාට හරි දෙනවද දන්නේත් නැහැ නමුත් එහෙම දෙන බවක් පේන්නත් නැහැ මොකක් හරි මේකේ රහසක් තිබෙනවයි කියලා කල්පනා කරලා දවසක මේ වස්ත්‍ර පූජා කරලා උපාසක මහත්මයා හැංගිලා බලාගෙන හිටියා එක්තරා මිනිසෙක් හොරෙන්ම පන්සලට රිංගලා අර වස්ත්‍රය සොරකම් කරගෙන එළියට එනවා දැක්කා. උපාසක මහත්මයා මොකද කළේ? දුවලා ගිහිල්ලා මේ හොරා අල්ලාගෙන තමන් ළඟ තිබුණේ උපාසකකම ටිකක් අමතක කරලා දාලා පාර කීපයක් ගහලා ඇහුවම ඒ මිනිස්සයා කියනවා මම තමයි මෙච්චර කාලයක් මේ රෙදි සොරකම් කළේ කියලා. එහෙනම් ඔබට හොඳ පාඩමක් මම උගන්වනවායි කියලා තවත් මිනිසෙකුගේ උපකාර ඇතුව මේ මිනිසයා අල්ලාගෙන ගිහින් කොටෙන්ද අරන් ගිය අමු සොහනකට එහෙම අරගෙන ගිහිල්ලා ඉදාම ගෙනත් දාපු මලමිනියක් පිටට තියලා දැන්දා. ගම පුරාම ප්‍රචාරය කළා අදරයට යකෙක් කෙනවා කවුරුවත් දොරවල් අරින්ට එපා කියලා. හොරාගේ පිටට තියලා බැඳපු මලමිනිය ලිහා ගන්න බැරුව ඔහු ඉස්සර වෙලාම ගියේ තමන්ගේ ගෙදරට. ගෙදරට ගිහිල්ලා භාර්යාවට කතා කළා නමුත් දොර ඇරියේ නැහැ. ඊළඟට ඉතින් මතක් වුණේ වෙන යන්න තැනක් නැහැ පන්සලට යන්න ඕන කියලා. පන්සලට ගියාට පස්සේ අබේ හාමුදුරුව කිසිම කතාවක් නැතුව මේ හොරාගේ පිටට බැඳලා තිබුණ මලමිනිය ලියලා දාලා හොරාගේ තුවාලවලට ප්‍රතිකාර කරමින් බෙහෙත් කරමින් හිටියා. මේ වෙලාවේ උපාසක මහත්මයා පන්සලට ආවා. දැක්ක මේ හොරාට උදව් උපකාර කරනවා. දොස් කියන්න පටන් ගත්ත උපාසක මහත්මයා මේ මිනිහා තමයි මෙච්චර කාලයක් ඔබ වහන්සේට දීපු වස්ත්‍රාදී හොරකම් කළේ ඒ විදිහේ හොරෙක් මොකටද ආරක්ෂා කරන්නේ? ඒ නිසා මූට ගහලා පන්ලා දාන්න කියලා දොස් කියන්න පටන් ගත්තා. ඒ වෙලාවේ අබේ හාමුදුරුවෝ කියනවා සිල්වතා කියන කෙනා තමාට නපුරක් කරපු කෙනාට වෛර කරන්නේ නැහැ. ඔහුගෙන් පරිගන්නේ නැහැ කියලා කිව්වා. මේ කතාව අහපු දායකයා ඒ අවවාදයේ පිළි අරගෙන ආපසු යන්න ගියා. හොරා තමන්ගේ ගෙදරට ගිහිල්ලා ටික දවසකට පස්සේ ඇවිල්ලා අබේ හාමුදුරන්ට කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ මට විපත්තියක් වෙච්ච අවස්ථාවේදී පිහිට වුණා. ඒ වගේම මට සසර දුකින් මිදෙන්නත් උදව් කරන්න කියලා හාමුදුරන්ගෙන් ඉල්ලීමක් කළා. මේ හොරාගේ නම පින්නතුනි හරන්තික. අපේ හාමුදුරුව මොකද කළේ? මේ හරන්තික කියන හොරාව පැවිදි කළා. වැඩි දවසක් යන්න ඉස්සර වෙලා මේ හරන්තික කියන හාමුදුරුව සියලුම කෙලෙස් නැසලා උතුම් වූ රහත් භාවයටපත් වුණා. පින්නතුනි සිල්වත්කම කියලා කියන්නේ අන්නේ අබේ හාමුදුරුව වගේ ජීවන රටාවක් තුල ජීවත් වීමයි. ඊළඟට පින්නතුනි සතර ඕගයන් තරණය කිරීමේ දෙවැනි බලවේගය හැටියට බුදුහාමුදුරෝ දක්වන්නේ පඤ්ඤවා ප්‍රඥාවන්ත විය යුතු බවයි. එයින් අදහස් කරන්නේ නුවණින් බුද්ධිමත්ව ක්‍රියා කිරීමයි. බුදුදහම කියලා කියන්නේ බුද්ධිමතුන්ට විශේෂ වෙන දහමක්. පඤ්ඤාවන්ත සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මගේ මේ ධර්මයෙන් වඩාත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ ප්‍රඥාවන්තයින්ටයි කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. සත්වයන් අතරින් බුද්ධියෙන් මුල්තැන ලැබෙන්නේ මිනිසාට. පඤ්ඤා නරාණං රතනං කියලා දේශනාවේ සඳහන් වෙනවා ප්‍රඥාව මිනිස්සුන්ට උතුම්ම රත්නයක් හැටියට බුදුරජාණන් වහන්සේ තමන්ගේ මංගල ධර්ම දේශනාවේදීම ප්‍රඥාවේ බුද්ධියේ අගය චක්කුම් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි කියලා වචන පහකින් පින්නතුණි ප්‍රකාශ කරලා කියනවා. ආලවක සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ ආලවක යක්ෂයාට පඤ්ඤා ජීවින් ජීවිතමා හුසෙට්ටං කියලා ප්‍රඥාව බුද්ධිය කේන්ද්‍රීය වූ ජීවිතය ශ්‍රේෂ්ඨයි කියලා දේශනා කළා. බුදුහාමුදුරුවෝ සාරාංශකේ කල්ප ලක්ෂයක් මුළුල්ලේ බෝධි සම්භාර ධර්මයන් පුරණ අවස්ථාවේ සීල සම්පදාව වගේම ප්‍රඥා සම්පදාවත් පාරමිතා බලවේගයක් හැටියට සංවර්ධනය කරලා තමයි පින්නතුණි බුද්ධත්වයට පත් උනේ. අපිටත් මේ සීල සම්පදාව වගේම ප්‍රඥා සම්පදාවත් සංවර්ධනය කිරීම තුළින් තමයි චතුරෝගය තරණය කරලා නිවනින් සැනසීම ලබා ගන්න පුළුවන් වෙන්නේ. අපේ බෝසතාණන් වහන්සේ සේනක පඬිතව උපන් අවස්ථාවේ මහලු බමුණෙක් තමන්ගේ ආදරවන්ත තරුණ භාර්යාවට මෙහි කාර්යයක් සොයා දීම සඳහා අවශ්‍ය කරන මුදල් සොයන්ට ගෙදරින් පිටත් වෙලා ගියා. ඒ ගිහින් එන අතර මඟදී දෙවියෙක් කිසියම් ප්‍රකාශයක් කරලා නොපෙනී ගියා. ඒ දෙවියා කිව්වා අසබමුණ ගම් වැසි මඟ රැඳුණ අද තෝනසි ගෙට ගිය අඹුව නැසි අතුරු ඩං වී කියා මෙලෙසි බමුණෝ මේක අහපන් අද උඹ මඟ රැඳුනොත් මරණයටපත් වෙනවා ගෙදර ගියොත් මොකද වෙන්නේ ඔබේ බිරිඳ මැරෙනවා කියලා ඔය වචනේ කියලා පෙනෙන්නේ නැතුව ගියා. මේ ගැටලුව විසඳලා දීලා බමුණාට සැනසීමක් ලබා දුන්නේ අපේ බෝසතාණන් වහන්සේ. බමුණා අතරමඟදී තමල් ළඟ තිබුණේ පසුම්බිය ලිහලා බඩගින්නට ඒ පසුම්බිය තුල තිබුණ අත්සුණු කාලා පසුම්බිය ගහක් මුල කියලා වතුර බොන්න ළඟ තිබුණ විලකට ගියා. අත්සුණු වල සුවඳට විසගෝර සර්පයෙක් ඇවිල්ලා මේ පසුම්බියට රිංග ගත්තා. බමුණත් කලබලයෙන් ඇවිල්ලා සොයා බැලුවේ නැහැ. පසුම්බියේ කට බැඳගෙන කලතබාගෙන යන්නට ගියා. දැන් ගෙදර ගියාම මොකද වෙන්නේ? කොච්චර හම්බ කරගෙන ආවද කියලා බලන්ට බිරිඳ එකපාරටම අර පසුම්බිය ලියලා අත දානවා. එතකොට ඒ සර්පයා ඇයට දෂ්ට කළාම ඇය මරණයටපත් වෙනවා. යන අතරමඟදී නැවත වතාවක් පසුම්බිය මේ මිනිස්යා විසින්ම ලෙහුවොත් ලෙහලා අත දානකොට මොකද වෙන්නේ? මේ මිනිස්යාට මේ සර්පයා දෂ්ට කරලා මේ මිනිස්යා එයින් මරණයටපත් වෙනවා. මෙන්න මේ අසරණ පවුල මේ විපතින් බේරාගත්තේ බෝසතාණන් වහන්සේගේ බුද්ධි මහිමය නිසායි. පින්නතුනි මේ බුද්ධි මහිමය සතර ඕගේ තරණය කිරීමට විතරක් නෙවෙයි අපේ මෙලොව ජීවිතය වාසනාවන්ත කරගන්නත් හේතු වෙනවා. ඊළඟ කාරණය තමයි පින්නතුනි සුසමාහිතෝ සුසමාහිතෝ කියලා කියන්නේ සංසුන් සිතක් සිතේ එකඟ බවක් ඇති කර ගැනීමයි. චතුරෝගයේ තරණය කිරීමේ තුන්වෙනි බලවේගයේ හැටියට තමයි සුසමාහිතෝ යන්න සඳහන් කරලා තියෙන්නේ. මනෝ පුබ්බංගමා ධම්මා කියලා මේ පින්නතුන් අහලා තියෙනවා. මිනිසාගේ අංග අතුරෙන් සිත ප්‍රධානම අංගයක් හැටියට. අපිට සංසුන් මනසක් තිබුණොත් තමයි පින්නතුණී අපේ සියලුම ක්‍රියාකාරකම් සංවිධානය කරගන්න පුළුවන් වෙන්නේ. අපේ සිත නොසන්සුන් වුණොත් මොකද වෙන්නේ? කයත් වචනයත් නොසන්සුන් වෙනව නේද? එතකොට මුළු ජීවිතයම නොසන්සුන් වෙනවා. නොසන්සුන් වුණ තුන් දොරින්ම ඊට පස්සේ සිද්ධ වෙන්නේම අයහපත් දෙයක්මයි. එහෙම වුණාම ලෝකයාට කවදාවත් එයින් සිතක් වෙන්නේ නැහැ. පින්නතුන හිත සංසුන් කරගන්නට නම් අපි මොකද කරන්න ඕන? භාවනා කරන්න ඕන. සමත භාවනාවෙන් හිත සංවර්ධනය කරගන්න පුළුවන්. විදර්ශනා භාවනාවෙන් ප්‍රඥාව සංවර්ධනය කරගන්න පුළුවන්. යේ චිත්තං සංයමෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධනා කියලා දේශනාවේ සඳහන් වෙනවා භාවනාවෙන් සිත සමාධිගත කරගත්තම මාර බන්ධණයෙන් පවා මිදෙන්න පුළුවන් කියලා. මේ පින්නතුන් දන්නවා අහලා ඇති සමත භාවනාව සඳහා අරමුණු 40ක් තියෙනවා. දස කසින දස අසුබ දස අනුස්සති ආදි වශයෙන්. ඒ කර්මස්ථාන 40න් තමන්ගේ චරිතයට ගැළපෙන භාවනාවක් තෝරාගෙන අරමුණක් තෝරාගෙන භාවනා කරන්න ඕන. එහෙම භාවනා කිරීම තුළින් රූපාවචර අරූපාවචර ධානය උපදවා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඉන් එහාට යන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ පින්නතුනි. ඥාන වලින් පිරෙහෙන්නේ නැතිව මිය පරලොව ගියොත් බ්‍රහ්ම ලෝකයේ උපදින්නට පුළුවන්. සමත භාවනාවෙන් කරන්නේ කෙලෙස් යටපත් වීමක් විතරයි. සමහර විට නැවත ඒවා මතුවෙන්න පුළුවන්කම තිබෙනවා යම් යම් ක්ලේශ ධර්මයන් මතුවලා එහෙම ආවොත්. කාම රූප අරූප කියන ත්‍රිභූමික සංස්කාර ධර්මයන් අනිත්‍යයි දුකයි අනාත්මයි ආදි වශයෙන් විවිධාකාරයෙන් බැලීම තමයි විදර්ශනා භාවනාව කියලා කියන්නේ. සම්පූර්ණයෙන්ම කෙලෙස් නැති වෙන්නේ විදර්ශනා භාවනාව වැඩිම තුලින්. සියලු සංස්කාර ධර්මයන් පිළිබඳව ඇති ආසාව සහ මුලින්ම දුරු කරලා නිවන් අවබෝධ කරගන්නේ විදර්ශනා භාවනාව වැඩිම තුලින් ඊළඟට චතුරෝගයේ තරණය කිරීමේ හතරවෙනි බලවේගයේ හැටියට බුදුහාමුදුරෝ දේශනා කළේ ආරද්ධ විරියෝ පටන් ගන්නාලද වීරිය ඇති බවයි. දෙන්නතුනේ <clears throat> දුක් නැති කිරීමට වීරිය ඊ타ත්ම අවශ්‍ය වෙනවා. විරියේන දුක්ඛං අච්චේති කියලා සඳහන් කරලා තිබෙන්නේ ඒ කාරණයයි. තයම් කිසි කටයුත්තක් ආරම්භ කරලා පවත්වාගෙන යනකොට ඒකට විවිධ විදිහේ බාධාවල් එන්න පුළුවන්. අපි ඔබ සියලු දෙනාම වුණත් යම් යම් කාර්යයන් ආරම්භ කරලා පවත්වාගෙන යනකොට විවිධ විදිහේ ගැටලු බාධාවන් එනවා. මේ එන සියලුම බාධාවන් මැඩගෙන ඉදිරියට යාම තමයි ආරද්ධ විරියෝ කියලා විස්තර කරලා තියෙන්නේ. මේ වීරය පිළිබඳව ධර්මයේ නොයේක් තැන්වල සඳහන් වෙලා තිබෙනවා. මේ පින්නතුන් අහලා ඇති සතර සම්‍යක් ප්‍රධාන වීරයක් පිළිබඳව. නෝපං කුසල් උපදවා ගැනීමට, උපං කුසල් දියුණු කර ගැනීමට, නෝපං අකුසල් නූපදවා ගැනීමට, උපං අකුසල් ප්‍රහාණය කිරීමට කරන වීරිය. එතනත් වීරිය කියන පින්නතුනේ. එවැගේම ඉද්ධිපාදයක් හැටියට වීරය සඳහන් කරලා තියෙනවා. එවැගේම ඉන්ද්‍රියක් හැටියට විරිය සඳහන් වෙනවා. බලයක් හැටියට විරිය සඳහන් වෙනවා. එවැගේම සත්බෝධ්‍යංග ධර්මයන් අතර විරිය සම්බොජ්ජංග කියලා මේ වීරිය සඳහන් වෙලා තිබෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී සම්මා වායාම කියලා කිව්වෙත් වීරියටයි. ඉතින් බෝසතාණන් වහන්සේ බුදු වෙන අවස්ථාවේ චතුරංග සමන්නාගත වීරියෙන් යුක්තව කටයුතු කරලා බුදු බව ලැබූ බව මේ පින්නතුන් අහලා තියෙනවා. මොකද්ද පින්නතුනේ මේ චතුරංග සමන්නාගත වීරිය කියලා කියන්නේ? මාගේ ශරීරයේ සමත් ඇටත් නහරත් ඉතිරි වේවා. ලේ මස් වියලී යතොත් වියලී ඒවා. පුරුෂ පරාක්‍රමයෙන් පුරුෂ බලයෙන් පුරුෂ ධෛර්යයෙන් යම් තත්වයකට පැමිණිය යුතුයද ඒ තත්වයට නොපැමිණ වීර්යය නොනවත්තම කියන එකයි චතුරාංග සමන්නාගත වීර්ය කියලා කියන්නේ. නිවන් දකින්න විතරක් නෙවෙයි පින්නතුනි අපේ එදිනෙදා ජීවිතයේ කරන කියන සියලුම කටයුතු වලදී වීර්ය කියන එක උත්සාහය කියන එක අවශ්‍ය වෙනවා. එහෙම වීර්යයෙන් උත්සාහයෙන් කටයුතු කළොත් තමයි අපි බලාපොරොත්තු වන ඉලක්ක කරා අරමුණු කරා ගමන් කරන්න පුළුවන් වෙන්නේ. සංස්කෘත පඬිවරයෙක් කියපු කතාවක් මතක් වෙනවා. උද්යමේනහි සිද්ධාන්ති කාර්යානීන මනෝරතයි නහි සුක්තස්ස සිංහස්ය ප්‍රවිසන්ති මුකේ මෘගා කියලා ඒ පඬිවරයා සඳහන් කරනවා. කැලේ රජා සිංහයා බව මේ පින්නතුන් දන්නවානේ. කැලේ රජා සිංහයා වුණාට ඒ සිංහයා බුදියාගෙන හිටියොත් මම රජා කියලා කවදාවත් ඔහුගේ කටට ගොදුරක් වැටෙන්නේ නැහැ. සිංහයා වුණත් බොහොම මහන්සි වෙලා උත්සාහවත් වෙලා තමයි ගොදුරක් සොයාගත යුත්තේ. අන්න ඒ වගේ පින්නතුණි අපි බලාපොරොත්තු වෙන ඉලක්ක කරා ගමන් කරන්න නම් මේ උත්සාහය වීරය කියන එක අපේ ජීවිතවලට සම්බන්ධ කරගන්න ඕන. දැන් ගොවිතැන් කරන ගොවියෙක් නම් ඒ කරන්නා වූ ගොවිතැන පිළිබඳව හොඳ උත්සාහයක් මහන්සියක් වෙන්න ඕනේ. එතකොට මේ ලාහෙන් අමුණ පැහෙනවයි කියලා කතාවක් තියෙන්නේ. වෙළඳාම් කරන වෙළෙන්දෙක් නම් ඒ කරන්නා වූ කාර්ය පිළිබඳව වෙළඳාම පිළිබඳව උත්සාහයෙන් යුක්තව කටයුතු කළොත් තමයි බලාපොරොත්තු වෙන ආදායම් ලබා ගන්න පුළුවන් වෙන්නේ. පාසල් යන දරුවෙකුට වුණත් ඒ පාසලේ ඉගෙන ගන්න ඒ විෂයන් පිළිබඳව ඉගෙනීමේ කටයුතු පිළිබඳව ඔහු උත්සාහවත් වෙන්නට ඕන. එහෙම නැතුව දෙමව්පියන් කොපමණ වියදම් කළත් තමන්ගේ උත්සාහයක් නැත්නම් බලාපොරොත්තු වන සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා මේ උත්සාහය අපි ඔබ සියලු දෙනාටම අවශ්‍ය කරන අංගයක් බව කල්පනාවට ගන්න ඕන. අනුරාධපුරේ මහා විහාරයේ පින්නතුණි පීතිමල්ල කියලා හාමුදුරු නමක් වැඩ හිටියා. උන්වහන්සේ තවස් 30 නමක් එක්ක වනාන්තරයට ගිහිල්ලා භාවනා කළා. සක්මන් කරමින් තමයි උන්වහන්සේ භාවනා කළේ. එහෙම භාවනා කරනකොට කාලයක් උන්වහන්සේගේ යටිපතුල් තුවාල වෙලා ලේ ගලන්න පටන් ගත්තා. ඊට පස්සේ දන ගහගෙන උන්වහන්සේ භාවනා කළා. රාත්‍රියේ මෙහෙම භාවනා කරනකොට දඩයක් කාරයෙක් ඇවිල්ලා මොෙක් කියලා හිතාගෙන දුන්නෙන් විද්දා. ආන්දරෝ මොකද කළේ? ඒ ඊතලය ඇදලා දාලා තනකොළ ටිකක් පොඩි කරලා ඉවර වෙලා තේ තුවාලේ ළඟ තියාගෙන භාවනා කළා. උන්වහන්සේ සොයන්ට ගියේ නෑ මේ ඊතලය ආවේ කොහෙන්ද? කවුද විද්‍යාදි වශයෙන් සොයන්ට ගියේ නෑ. එහෙම ගියානම් උන්වහන්සේට මරණය තමයි සිද්ධ වෙන්නේ. උන්වහන්සේ කලේ මොකද? තව තවත් උත්සාහවත්ව භාවනා කළා. එහෙම වීරියෙන් යුතව භාවනා කරලා උන්වහන්සේ රහත් වුණා. අන්න බලන්න පින්නතුනි උත්සාහයෙන් කටයුතු කළාම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් බව මේ කතාවෙනුත් අපිට පැහැදිලි වෙනවා නේද? චතුරෝගයේ තරණය කිරීමේ පස්වෙනි බලවේගයේ හැටියට බුදුහාමුදුරෝ දේශනා කරනවා පහිතත්වෝ පහිතත්වෝ කියලා කියන්නේ නිවන් පිණිස මෙහෙය වූ සිත් ඇති බව කියන එකයි. තවත් විදියකින් කියනවා නම් ලෞකික භෞතික සියලුම සැප සම්පත් අත්හැරලා දාලා නිවන් සුවේ සඳහා අපකප වීමයි. වස්තුකාම ක්ලේශකාමයන්ගෙන් ලැබෙන ආස්වාදයෙන් මුලා වෙන්නේ නැතිව ඒ වායේ ආදීනව ගැන නුවණින් හිතලා කටයුතු කරන්නට ඕනේ. කාමයන් පිළිබඳව අපේ ධර්මයේ සූත්‍රවල විවිධ උපමාවන් පින්නතුනි දක්වලා තියෙනවා. කාමයෝ ලේ මස් නැති පැට කැබැල්ලකට සමාන කරලා තියෙනවා. දෙහිණියෙකු ගෙන යන මස් කෑල්ලකට කාමය උපමා කරලා තිබෙනවා. නිමි අඟුරු වලකට සිහිනයකට අනුන්ගෙන් ණයට ඉල්ලාගත් දෙයකට කාමය උපමා කරලා තියෙනවා. එවාගෙම උල් පිහියකට ගිනි කඳකට පවා පින්නතුණි උපමා කරලා දේශනා කරලා තියෙනවා. පින්නතුණි රත්පාල හාමුදුරුවෝ මේ විදිහට කාමයන්ගේ ආදීනව දැකලා පැවිදි වුණ රහතන් වහන්සේ නමක්. බුදුරජාණන් වහන්සේ චුල්ලකොට්ටිත කියන ගමට වැඩියට පස්සේ ඒ ගමේ මහා ධනවත් පවුලක හිටපු එකම පුත්‍රයා තමයි රට්ටපාල. මේ තරුණයා බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා උන්වහන්සේගෙන් බණ ඇහුවා. බණ අහලා මේ පංචකාම සම්පත් පිළිබඳව කලකිරිලා තමන් පැවිදි කරන්න කියලා ඉල්ලීමක් කළා. බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේ කියනවා දෙමව්පියන්ගෙන් අවසරයක් නැතුව අපි මහාන කරන්නේ නැහැ. දෙමව්පියන්ගෙන් අවසර අරගෙන ඉන්න කියලා කිව්වා. ගිහිලා ඉවර වෙලා දෙමව්පියන්ට කිව්වා මට මහාන වෙන්න අවසර දෙන්න කියලා. දෙමව්පියෝ කොහොමවත් ඒකට කැමති නැහැ. ඊට පස්සේ මේ රට්ටපාල තරුණයා මාරාන්තික උපවාසයක් ආරම්භ කළා. මාරාන්තික උපවාසයක් ආරම්භ කරලා තමයි පැවිදි වෙන්න අනුමැතිය ලබා ගත්තේ. එහෙම අවසර අරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් පැවිදි වුණා. පැවිදි වෙලා අවුරුදු 12කට පස්සේ සකල ක්ලේශයන් ප්‍රහීන කිරීමෙන් උතුම් වූ රහත් භාවයටපත් වුණා. එහෙම රහත් වෙලා දවසක් බුදුහාමුදුරන්ගෙන් අවසර ඉල්ලුවා ගමට යන්න ඕන දෙමව්පියෝ බලලා ඉන්න කියලා. බුදුහාමුදුර අවසර දුන්නා. මේ අවසරය අනුව උන්වහන්සේ ගමට වැඩලා ඉස්සර වෙලාම තමන්ගේ ගෙදරට තමයි පින්ඩපාති වැඩි. පින්ඩපාතියේ වැඩියට දෙමව්පියන්ට තමන්ගේ පුතා අඳුනගන්න බෑ අවුරුදු 12කට පස්සේ ආවේ. තාත්තා බනින්න පටන් ගත්තා. මේ මුඩමහනෝ තමයි මට හිටපු එකම පුතා මහාන කරගත්තේ. මට විශාල දැන් කරදරයකට මමපත් වෙලා ඉන්නේ. ආදිව නොඑක ආකාරයෙන් බැන්නා. බැනුම් අහලා දැන් රත්පාල හාමුදුරුවෝ ගෙදරින් පිට වෙලා යනවා. ඒ යනකොට දාසියක් නරක් වෙච්ච ආහාර ටිකක් එළියට වීසි කරන්නට ආවා. ඒ වෙලාවේ ඒ දාසියට කතා කළා රත්පාල හාමුදුරුවෝ. නැගණියනි මොනවද අරගෙන යන්නේ? මේ වීසිකරන් අරගෙන යනවා නරක් වෙච්ච ආහාර වර්ගයක්. එහෙනම් මගේ පාත්‍රයට දාන්න කියලා කිව්වා. දාසිය එහෙම කළා. ඒ විතරක් නෙවෙයි මේ දාසිය අඳුනගත්තා මේ රක්තපාල හාමුදුරෝ නේද කියලා. දුවගෙන ගිහින් දෙමව්පියන්ට කිව්වා අර ඔබේ පුතා රක්තපාල හාමුදුරුව තමයි ඇවිල්ලා පිටත් වෙලා යන්නේ. ඊට පස්සේ දෙමව්පියන් ගිහින් ගෙදරදී දානීය වළඳන්ට ආරාධනා කළා. ඒ වෙලාවේ රත්පාල හාමුදුරුව කියනවා මං දැන් ගෙදරට ආවනේ ඒ වුණාට මට දානේ දුන්නේ නෑනේ දානේ නෙවෙයිනේ සංග්‍රහ කළේ බැනුම් වලින්නේ මං දැන් මේ 16 වීස කරන්න ගිය හිඳුල් ආහාර පිරුණු ආහාර වළඳලා ඉවරයි එහෙමනම් පහවදා දානෙට එන්න කියලා ආරාධනා කළා ඒ ආරාධනාව බාරගත්තා දෙමව්පියන් මොකද කළේ ගෙදරට ගිහිල්ලා රාන් රෙදි මසු කහවණු ආදී වස්තු ගොඩ ගහලා තිබ්බා. පැරණි භාර්යාවන් ටික බොහොම ලස්සනට සරසලා පෙළ ගස්සලා තිබ්බා. දානෙට වැඩියට පස්සේ තාත්තා කතා කරලා කියනවා සිවුරු ඇරලා මේ ගිහිගෙයි ඉඳගෙන මේ තියෙන වටිනා වස්තු පරිහරණය කරමින් පංචකාම සම්පත් විඳිමින් කුලවන්තරම් පින්දාම් කරගෙන ඉන්න කියලා තාත්තා ඉල්ලීමක් කළා. රත්පාල හාමුදුරුවෝ ඒ වෙලාවේ මොකද කිව්වේ? ඔය තියෙන වස්තුව කොහොම කරත්තවලට පටවාගෙන ගිහිල්ලා ගංගානම් ගඟට දාන්න. ඕවා පියාගෙන හිටියොත් තැවෙන්න වෙනවා, ශෝක වෙන්න වෙනවා. අනන්ත වැළපෙන්න වෙනවා. ඒ නිසා පිස්සු නටන්නේ නැතුව මට කරදර කරන්නේ නැතුව මට එන්න කීවේ මොකටද? ඒ කාර්යය ඉටු කරලා මාව මෙතනින් පිටත් කරන්න කියලා සත්පාල හාමුදුරුවෝ කිව්වා. ඊට පස්සේ ඉතින් දානි පිළිගන්නවා. දානේ වළඳලා අවසන් වෙලා උන්වහන්සේ පින් අනුමෝදන් කරලා ආපහු වැඩියා. බලන්න පින්නතුනි නිවනට යොමු වූ සිත් ඇති අය කටයුතු කරන්නේ ওই රත්පාල හාමුදුරුවෝ වගේ. ඊළඟට මා මාත්‍රිකා කළ ගාථාව තමයි විරතෝ කාම සංඥාය රූප සංයෝජනාතිගෝ නන්දි රාග පරික්ඛේනෝ සෝ ගම්භීරේ නසීදති විරතෝ කාම සංඥාය කියලා කියන්නේ කාම සංඥාවන්ගෙන් වැළකීමයි වෙනත් විදියකින් කියනවා නම් වස්තුකාම ක්ලේශකාමයන් පිළිබඳ ඇලීමෙන් වැළකීමයි සත්වයා සසර බැඳ තබන බැමිවලට සංයෝජන කියලා කියනවා. ඒවා 10ක් කියනවා මේ පින්නතුන් දන්නවා ඇති අහලා ඇති සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග කියන හෝරම්භාගිය සංයෝජනයන් නැති කිරීමයි විරතෝ කාම සංඥාය කියන පදයෙන් විස්තර වෙලා තිබෙන්නේ. සක්කාය දිට්ඨි කියන තැන සක්කාය කියලා කියන්නේ පින්නතුනි පංචස්කන්ධයයි. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධයයි. මේ පංචස්කන්ධය ස්ථිරයි, නිට්ටයයි. ඒ නිසාම එය ආත්මයි ආදි වශයෙන් සැලකීම තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. සෝවාන් වුණ පුජ්‍යලයා තුල මේ සක්කාය දිට්ඨිය කියන සංයෝජනේ නැහැ. ඊළඟට කරුණු 8ක් පිළිබඳව ඇති වෙන සැකයට තමයි විචිකිච්ඡාව කියලා කියන්නේ. බුදු ගුණ සත්‍යදේයි සැක කිරීම, දහම් ගුණ සත්‍යදේයි සැක කිරීම, සංඝ ගුණ සත්‍යදේයි සැක කිරීම, සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා ගැන සැක කිරීම, පෙර භවය ගැන සැක කිරීම, අනාගත භවය ගැන සැක කිරීම, පෙරහා අනාගත භවයන් ගැන සැක කිරීම පටිච්ච සමුප්පාදය ගැන සැක කිරීම තමයි විචිකිච්ඡාව කියලා කියන්නේ. බුද්ධාදී අටතන පිළිබඳ සැකය කියලත් මේක විස්තර වෙනවා. සෝවාන් වුණ පුජ්‍යලයා ළඟ මේ විචිකිච්ඡා කියන සංයෝජනයක් නැහැ. සීලබ්බත පරාමාස කියලා කියන්නේ නිවන් දැකීමට ආර්ය ශ්‍රාණික මාර්ගය හැර වෙනත් සීලයක් වෘතයක් ඇතැයි සිතා ඒ අනුව කටයුතු කිරීමයි. මම මුලින් කියාපු අජ සීල, ගෝසීල, කුක්කුර සීල ආදී ගැන තමයි මෙතනින් විස්තර වෙලා තියෙන්නේ. මේවා අනාරි සීල හැටියට මේ පින්නතුන් මුලදිත් ඇහුවා. සෝවාන් වූ පුජ්‍යලයා තුල පින්නතුනි මේ සීලබ්බත පරාමාස කියන සංයෝජනයක් නැහැ. කාමරාගය කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පංච කාම වස්තුන් කෙරෙහි ඇතිවෙන ඇල්මයි. කැමති දේවල් නොලැබුණාමත් අකමැති දේවල් ලැබුණාමත් හිතේ ගැටීමක් द्वේෂයක් ඇති වෙනවා. පටිඝය කියලා කියන්නේ ඒකටයි. සකදාගාමි මාර්ගඵලයටපත් වුණාම මේ සංයෝජන දෙක තුනී වෙනවා. අනාගාමී වීමේදී මේ තුනී වුණ සංයෝජන දෙක සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. සෝවාන් වුණ පුජ්‍යලයා කාම ලෝකේ හත්තාවක් උපදිනවා. සකදාගාමි වෙච්ච පුජ්‍යලයා කාම ලෝකේ එකවතාවක් උපදිනවා අනාගාමි පුජ්‍යලයා කාම ලෝකේ උපදින්නේ නැහැ. රූප සංයෝ ජනාතිගෝ කියලා ඊළඟට විස්තර කරනවා රූප සංයෝජනයන් ඉක්ම වූ කියන එකයි. ඒ කියන්නේ රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිජ්ජා කියන උද්දම්භාගිය සංයෝජනයන් නැති කිරීමයි. ප්‍රථම ඥානාදී රූපාවචර ධර්මතාවන් පිළිබඳ ඇලීම රූප රාගයයි. ඒ ඇලීම අත්හරින්න ඕන පින්නතුනි. ඒ වගේම ආකාසානං ඡායතනාදී අරූප සමාපත්තියෙන් පිළිබඳව ඒ වගේම රිජ්ජ පිළිබඳව අරූප ධර්මයන් පිළිබඳව ඇති ඇල්ම තමයි අරූප රාගය කියලා කියන්නේ. ඒවත් නැති කරන්න ඕන. ධානයන්ට පැමුණාමත් ඒ වගේම නොපමුණාමත් හීනමාන, සේයමාන, සරිසමාන කියලා තුන් ආකාරයේ නවවැදෑරුම් මානයක් උපදිනවා. ඒවත් නුවණින් සලකලා බලලා නැති කරන්නට ඕන. හිතේ හටගන්න නොසන්සුන්කම තමයි චංචල බව තමයි උද්දච්චය කියලා කියන්නේ. උද්දච්චය නැසුණන් පස්සේ මානය නැසුණන් පස්සේ උද්දච්චය මර්ධනය කරන්න පුළුවන්. අවිද්‍යාව කියලා කියන්නේ නොදැනීමයි. ඉතින් මෙන්න මේ විදිහට රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව කියන ඒ සංයෝජනයන් නැති කිරීමයි එයින් අදහස් කරන්නේ. නන්දි රාග පරික්ඛීනෝ කියලා කියවේ කාම රූප අරූප කියන භවයන් පිළිබඳ ආශාව සම්පූර්ණයෙන් නැති කිරීමයි. පින්නතුනි මේවා ගැන දීර්ඝ වශයෙන් විස්තර කරන්නට වෙලාවක් නෙවෙයි. මේ පින්නතුන් මෙතෙක් වේලා අහගෙන හිටියේ සංයුක්ත නිකායේ දේවපුත්ත සංයුත්තේ චන්දන සූත්‍රයේ විස්තර වෙච්ච ධර්ම කරුණු කීපයක්. චන්දනදේව පුත්‍රයා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ රෑදාවල් දෙකේම කම්මැලි නොවි අප්‍රමාදයෙන් යුක්තව සතරෝගයන් තරණය කරන්නේ කවුද? එවැගේම යටපිහිටක් නැතිව උඩ එල්බීමක්ද නැතිව සතර ඕගයෙන් යුක්ත සංසාර සාගරයේ ගැඹුරෙහි ගිලෙන්නේ නැත්තේ කවුද කියන ප්‍රශ්නයයි. බුදුහාමුදුරයට පිළිතුරු දුන්නා හැම කල්ලිම සිල්වත් සිල්වත් වූ නොවැනැති එකඟ වූ සිත් ඇති අරවල්ලද වීරය ඇති නිවන් පිණිස මෙහෙය වූ සිත් ඇති පුජ්‍යලයා තරණය කිරීමට දුෂ්කර වූ කාම භව දිට්ඨි අවිජ්ජා කියන සතර ඕගයන් තරණය කිරීමට සමත් වෙනවාය කියලා. කාරුණික පින්වත්නි මේ කියන ලද ධර්ම කරුණු අපේ ජීවිතවලටත් සම්බන්ධ කරගෙන සසර දුකින් එතරව ලබන උතුම් වූ නිවනින් සැනසීම ලබා ගැනීමට ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ඨා ච බුම්මත්තා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මත්තා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මත්තා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු මං පරං ධර්ම ශ්‍රවණානිසංසයෙන් මේ සියලු දෙනාටම උතුම් වූ නිවනින් සැනසීම ලැබේවා. අද ධර්ම දේශනාව පැවැත්වූ දේශකයාණන් වහන්සේ කෑගල් ඔලගම්කන්ද සාම විහාරාධිකාරී මානව සම්පත් සංවර්ධන අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ පිරිවෙන් විෂයභාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ශාස්ත්‍රපති පූජ්‍යපාද දීවල මහින්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ දිනවා අහස පුරා බුදු රැස් වී දිනවා මහත් පුරා